කතමෝ නුකෝ අයියේ සක්කායෝ බුද්ධෝ භගවතාති වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි මේ ධර්ම විවරණ සූත්‍ර ධර්ම විවරණ වැඩසටහන තුළින් සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි බුද්ධ වචනයම සමාජගත කරන්නට ගෞරවනීය සංඝරත්නය කටයුතු කිරීම. ඉතින් එතනදී ජයමගනාලිකාවේ අදහසකට අනුව මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152 පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරන්නට ධර්ම දේශනා පවත්වන්නට මේ වෙනකොට කටයුතු සංවිධානය වෙලා තියෙන්නේ. පින්නත් අපි අපේ ජීවිතයේ ධර්මයේ තුල ඉස්සරහට යනකොට බහුශෘත වීම කියන එක ගොඩාක් වැදගත් කාරණාවක්. ඒ කියන්නේ මේ පංචස්කන්ධ විදර්ශනාව ගත්තත් මේ විදර්ශනාව තුළ වුණත් ඉස්සරහට යනකොට දැනුවත්කම කියන එක එහෙම නැත්නම් ධර්මයේ පිළිබඳ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව තියෙන බහුශ්‍රතභාවය කියන එක පුදුමාකාර රුකුලක් ඒ පංචස්කන්ධයේ විදර්ශනා සාර්ථක වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ විදර්ශනාවන්ට හේතු වෙන චිත්ත සමාධි සීලාදී ගුණ ධර්මයන් ගැන උනත් හසල දැනුමක් බෞද්ධතාවයක් තිබීම මේ දේ ඇති කරගන්නේ මෙහෙමයි මේ දේ ඇති වෙන්නේ මෙහෙමයි මේ දේ නැති වෙන්නේ මෙහෙමයි ආදී වශයෙන් ඒ ඇති කරගන්න බෞද්ධතාවය අපිට විශාල රුකුලක් මේ ධර්ම මාර්ගය තුළ කරහට යෑම. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රය දේශනා කරද්දී මාරයාට සඳහන් කළේ වික්ත විනීත බහුශ්‍රත ධර්මදර වශයෙන් මේ වික්තභාවය බහුශ්‍රතභාවය කියන එක මූලික අංගයක් කොට සැලකනවා භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසකයන්ට උපාසිකාවන් ඉතින් අද අපිට කරන්න ලැබිලා තියෙන සූත්‍රය ඒ බහුශ්‍රృతභාවය වර්ධනය කරගන්නට මේ ශාසනය තුල තියෙන ගැඹුරු දහම් කාරණා පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට උපකාර වන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මය ප්‍රශ්න උත්තරේවත් ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා වෙන සූත්‍ර දේශනාවක්. ඒ නිසා ඒ වගේ වට කියනවා වේදල්ල කියලා. ප්‍රශ්නෝත්තර වශයෙන් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සිදුවීමට කියනවා විරිදණ්ඩ කියලා. මේ සූත්‍ර දේශනාවේ නම එතකොට චූල වේදණ්ඩ සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ 44 වෙනි සූත්‍රය. එතකොට දැන් 43ක් සූත්‍ර මේ වෙනකොට කාරුණී ස්වාමීන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. මේ 44 වෙනි සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ පින්නත් මේ ප්‍රශ්න 34ක් විසාක කියන සිටුවරයා විසින් ධම්මදින්නා කියන සිව් පිරිසිදියාපත් මහරහත් ත්‍රිණින් වහන්සේගෙන් විමසනවා. මේ චූල වේදාල සූත්‍රයේ ප්‍රශ්න කීයක් කියලාද 34ක්. ඒ ප්‍රශ්න 34ට බහුසුත ඒ වගේම ධර්මදර විනේදර ත්‍රිණින් වහන්සේලමක් වුණු ධම්මදින්නාව පිළිතුරු දෙන ආකාරය තමයි හරිම පඬිත විදියට මේ සූත්‍ර දේශනාව තුළ දිගහැරෙන්නේ. ඉතින් අපි කල්පනා කරා ප්‍රශ්න 34ම සාකච්ඡා කරන්න නම් අමාරුයි. පැයක් ඇතුළත. එහෙම වුණොත් ප්‍රශ්නයේ උත්තරය ප්‍රශ්නයේ උත්තරය වගේ තමයි යන්න වෙන්නේ. එහෙම නැතුව මේ ප්‍රශ්නවලට තියෙන පිළිතුර සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමේ අදහසින් වැදගත් ප්‍රශ්න කිහිපයක් අපි අරගෙන මේ සූත්‍රයේම සංග්‍රහ වෙන විදිහට දේශනාව සිද්ධ කළොත් හොඳයි කියලා අපි කල්පනා කළා. විසාක ධම්මදින්නා බොහෝම සෙනෙහබරව ලෙන්ගතුව ගිහි ජීවිතයක් ගත කරපු ස්වාමියෙක් සහ භාර්යාවක්. බුද්ධ ශාසනේ ඉන්නවනේ. අපේ පිප්පලි මානවකයා ඊළඟට බද්ද කාපිලානිය ඊළඟට නකුල මාතා නකුල පිතා ශ්‍රී ලංකා නේපිඩි සිටුතුමා සහ ඒ සිටුතුමිය එය බුද්ධ ශාසනයේ ඉන්නව හරියම සුහදශීලීව සෞම්‍යව ඔවුනොවුන් කෙරෙහි අතුලාන්ත හැඟීම් වලින් දුවස්ත ජීවිත අරගෙන ආපු සිටුවරු සිටු කුමාරිවරු රජවරු පවා ඉඳලා තියෙනවා. ඉතින් අන්නේ අතර ඉන්න තවත් ප්‍රබල චරිත දෙකක් තමයි විසාක ධම්මදින්නා කියන්නේ. විසාක සිටුවරයා අනාගාමී තත්ත්වයට පත් වෙලා ගෙදරාවට පස්සේ ධම්මදින්නා පෙරමග බලාගෙන ඉඳලා අනාගාමී වුණ විසාක චතුරයාගේ අතින් අල්ලන්න හදනවා. එතකොට විසාක චතුරයා කාමරාග පටික ප්‍රහාණය කරපු මහෝත්තමයන් වහන්සේ නමක් ඒ වෙනකොට ගෙදර එනකොට අත පස්සෙකට ගන්නවා. අත පස්සෙකට ගත්තට පස්සේ ධම්මදින්නාට ගොඩාක් හිත රිදෙනවා. ඇය කල්පනා කරනවා සාමියා ඇයි මේ කවදාවත් නතු වෙනස් වෙන්නේ කියලා. ඉතින් ආහාර පාන ගන්න වෙලාවෙත් එතුමගේ වෙනසක් තියෙනවා. පස්සේ මෙතුමිය ගිහිල්ලා විසාක සිටුවරයාගෙන් අහනවා ස්වාමීනි ඇයි ඔබතුමාගේ යම්කිසි වෙනස්කමක් මට තේන්නේ? එතකොට සඳහන් කරනවා අටුවාවේ තියෙන්නේ සාමාන්‍යයෙන් අධිගමලාභී උත්මයෝ සමන් වහන්සේලා අධිගම ලැබුවා කියලා ලෙහෙසියෙන් ලොවට ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් විසාක සිටුවරයා හිතනවා මම මේ වෙලාවේ පරම සත්‍ය නොකිව්වොත් ධම්මදින්නාව පපුව තැරිලා මැරෙන්න පුළුවන්. එහෙම අතුවාව කියන්නේ. මේ වෙලාවෙම ඇත්තම නොකිව්වොත් මේ කාරණාව ඇත්තම නොකිව්වොත් මෙතුමිය පපුව පැනිනුනත් මැරෙන්න පුළුවන්. මොකද එච්චර හැඟීමක්, ලෙන්ගොතකමක්, ගෞරවයක් තිබු බාරයාවක් ධම්මදින්නාව. ඒක ඇත්තම සඳහන් කරනවා. සමන් වහන්සේගේ එතුමාගේ අනාගාමීත්වයත් එක්ක පංචකාමයන් ගැන තියෙන ආසාවල් පහළ ගිය බව කාමරාග පිටික ප්‍රහාණය වුණු බව එතුම සඳහන් කරනවා. එතුම සඳහන් කරනවා කාමයන් වැමෑරුවා කියලා. වැමෑරුවා කියන්නේ නැවත වමාරතු දෙයක් අපි ඇතුළට ගන්නෙ නෑනේ, ගන්න ස්වභාවයකුත් නෑනේ. අන්න වගේ කාමයන් වැමෑරුවා කියනවා. ඉතින් මේක අහන ධම්මදින්නාව වැඳලා කියලා සඳහන් කරන සාමීනි මටත් ඒක කරගන්න ඕනේ. ඔබතුමා කැමතිනම් මම මේ පැවිදි කරවන්න මෙහෙණවරකට යොමු කරන්න කියනවා. ඒ කියන්නේ ශාමියා ලබන නිදහස භුක්ති විඳින්න එතුමියටත් කැමැත්ත ඇති වුණා. පස්සේ විසාක සිටුවරය සඳහන් වෙන්නේ බිම්බිසාර රජතුමාගේ කල්යාණ මිත්‍රේ පෙරහැරකින් තමයි එතුමිය මෙහෙණවරට අරගෙන ගිහිල්ලා ඊළඟ ප්‍රවෘත්තිවට අවශ්‍ය කටයුතු සිදු කරන්නේ. ඉතින් ප්‍රවෘත්තිවටපත් වුණාට පස්සේ එතුමිය ලාභ සත්කාර බහුලව ලැබෙන නිසා දුර ගමකට යනවා. දුර ගමකට ගිහිල්ලා ධර්මය අවබෝධ කරගෙන මහරහත් භාවයේ සාක්ෂාත් කරගෙන කල්පනා කරනවා දැන් ඥාතීන්ට සංග්‍රහ කළ යුතු කාලය. එහෙම කියලා එහෙම හිතලා එතුමිය ඒ රහත් උත්තමාවිය මොකද කරන්නේ? නැවත විසාක සිටුවරයා ඉන්න නගරයට එනවා. නගරයට ආවම දැනගත්ත පස්සේ විසාක සිටුවරයාට ලොකු සැකයක් විමතියක් ඇති වෙනවා. එතුමියට පැවිද්දගෙන අරතියක්වත් ඇවිල්ලාද? ඇයට පැවිද්ද තුළම උපටලී භාවයක්වත් ඇවිල්ලා දෝ මේ අර දුර බැහැර ගමේ ඉඳලා ආපහු මේ නගරයට ආවේ මං ගිහිල්ලා විමසලා බලන්න ඕනේ කියලා මේ ප්‍රශ්න ටික ටික අහන්න ඕනේ කියන අදහසින් ප්‍රශ්න ටික පෙළගස්සගෙන ධම්ම දින්නාව ළඟට යන්නේ. අන්න එතෙන් සිට තමයි සූත්‍ර දේශනාව විග්‍රහ වෙන්නේ. විසාක සිටුවරයා ධම්ම දින්නාවගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? සක්කායෝ සක්කායෝති අයියේ මුච්චති කතමෝනුකෝ අයියේ සක්කායෝ බුද්ධෝ භගවතා කාර්යාවලි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සඳහන් කරනවා සක්කාය කියලා වචනයක්. ආර්යාවනි සක්කාය කියන්නේ මොකද්ද? දැන් මේ සක්කාය කියන්නේ මොකද්ද කියලා අපේ සාකච්ඡිතූරය නොදන්නව නෙවෙයි. අනාගාමී උත්මයෙක්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු තුමෙක්නේ. දැන් මේ බලන්නේ තමන්ගේ ගිහි කල භාර්යාව වුණ ධම්මදින්නාව ඇත්තටම ධර්මය අවබෝධ කරලා දෙන්නේ කියලා. ගිහිල්ලා ඇහුවේ නෑ ඇයි ආවේ මොකද ආවේ කම්මැලිද එපා වෙලා ඒ මුකුත් ඇහුවේ නෑ. ප්‍රශ්න විමසීම තුලින් තේරුම් ගන්න උත්සාහ කරනවා ඇයි අවබෝධයටපත් වෙලාද අවබෝධයටපත් වෙලා නැද්ද කියලා. ඊළඟට මෙහෙම දෙයක්ත් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි විසාක සිටුවරයා අනාගාමී නම් ගිහි කල භාර්යාවගේ රහත් නොරහත් බව මනින්ද ධම්මදින්නාව ළඟට ගියේ කියලා. ඒක ගුණය කියලා. ඇලීම නෙවෙයි. ඇලීමට අන් අය ළඟට යෑමක් කළගුණ සැලකීමක් සැලකීමක් පස්සේ ඒ විකාශ සිටුවරයාට ගිහි කල බොහෝම යටහත් පහත් කීකරව නිහතමානීව ගල්වෙක් වගේ කටයුතු කරපු ධම්මදින්නාව ශාසනයට ඇතුල් වෙලා ශාසනය තුලින් අධිගමයක් එහෙම නැත්නම් විශේෂ අවස්ථාවක් විශිෂ්ට දෙයක් කරගෙන නැත්නම් ඇයට යහපත කරන්න ඕන කියන කළගුණ සැලකීමට ගියා මිසක් මේ ධම්මදින්නාගේ ඇලීමකින් නම් නෙමෙයි. ඒ ඇලීම පහනයි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි සුද්ධෝදර පිය මහරජතුමාගෙන ඇලීමෙන්වත් යශෝදරාගෙන ඇලීමෙන්වත් පුතාගෙන ඇලීමෙන්වත් නෙවෙයි කළ ගුණයන්ට සලකන්න. ඒක මේ බුද්ධ ශාසනයේ සත්පුරුෂකම. ඉතින් මෙතනදී ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. අනාගාමී උතුමන් වහන්සේ ධම්මදින්නාව හමු වෙන්න ගියේ කළ ගුණ සැලකීමක් වශයෙන් ඇයට සාසනයක උක්කටලීකමක් තියෙනවා මේක බැහැර කරන්න. ඉතින් ප්‍රශ්න අහලා තමයි තේරුම් ගන්න හදන්නේ. ඉතින් අහනවා භාගතුන් වහන්සේ මේ සක්කාය සක්කාය කියලා තියෙනවා මොකක්ද ආර්යාවනේ සක්කාය කියන්නේ? සක්කාය කියන්නේ පින්නක්නේ ධම්මදින්නාව සඳහන් කරනවා පංච උපාදානස්කන්ධයට කියන තවත් පරියාය නමක්. පංච උපාදානස්කන්ධයටම තියෙන තවත් නමක් තමයි කියනවා සක්කාය කියලා කියන්නේ. දැන් පංච උපාදානස්කන්ධය කියලා ගත්තට පස්සේ ඇයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා, සංකාර, විඤ්ඤාණ උපාදානස්කන්ධ කියලා අපි කතා කරනවා. ඇයි මේ උපාදානස්කන්ධ කියලා කියන්නේ? උපාදානස්කන්ධයක් කියන්නේ පින්නත් නේ හොඳට අපි තේරුම් ගමු යම්කිසි රූපයක් උපාදානයට හිත කරයි නම් උපාදානයට හේතු වෙනවා නම් අන්නේ උපාදානයට හිත කර හිතේශී උපාදානයට හේතු වෙන නිසා කියනවා ඒ රූපයට රූප උපාදානස්කන්ධය. යම් කිසි වේදනාවක් උපාදානයට හේතු වෙනවා නම් උපාදානයට හිත කරයි නම් ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය. යම් සංඥා යම් සංකාර යම් විඥානයක් උපාදානයට හේතු වෙනවා නම් බැඳීමක් ඇති කරවන්න හේතු වෙනවා නම් තණ්හාවක් උපද්දවන්න හේතු වෙනවා නම් ඒක සංඥා උපාදානස්කන්ධ සංකාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ සෝරයේ සිටුතුමා එදා තමන්ගේ පුද්ගලික ගමනක් යනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ දකිනවා ස්නානය කරමින් ඉන්න අවස්ථාවක්. මහා කච්චායන මහරහතන් වහන්සේ දැකලා සෝරේ සිටුතුමාට දැඩි උපාදානයක් ඇති වුණා. ඇයි ඒ? උපාදානයට හිතකල රූපස්කන්ධයක් තමයි එතන තිබ්බේ. උපාදානයට හේතු වෙන. ඒ නිසාමයි කියන්නේ රහතන් වහන්සේටත් තියෙන පංච උපාදානස්කන්ධය. රහතන් වහන්සේට තියෙන්නේ අන් අයට උපාදානය ඇති කරවන්නට හේතු වෙන රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක්. විමලා කියන අභිසාරිකාව මුගලම් මහතෙරුන් වහන්සේ දකිනවා. මුගලම් මහරහතන් වහන්සේ දැක්ක පස්සේ රූපයට වශී වෙලා බොහෝ දුරව මේ මුගලම් මහතෙරුන් වහන්සේ පිටුපස ගියා කියලා බුද්ධ දේශනාවේ කියනවා. තේරගාතාවල කියනවා අටුවාවල කියනවා. තේරීගාතාවල සහ අටුවාවල කියනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ලෝකේ රහතන් වහන්සේ නමක් හෝ වේවා, අනාගාමිතුමෙක් වේවා, සකු르දාගාමී වේවා, සෝවාන් වේවා, පුරුතග්ජන හෝ වේවා, ත්‍රිසංසත්ත්වෙක් හරි වේවා, දෙවි කෙනෙක් හෝ වේවා, බ්‍රහ්මෙක් හෝ වේවා, යම් කිසි රූපයක් උපාදානයට හිත කරනම් මෙතන තියෙන රූප උපාදානස්කන්ධයක්මයි. වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් උපාදානයට හේතු වෙනවා නම් උපාදානය ඇති කරවන්න හේතු වෙනවා නම් අනිවාර්යයෙන් ඒතර තියෙන්නේ උපාදානස්කන්ධමයි. ඉතින් ඒකත් විසඳ ගන්න ඕන අපි. එතකොට දැන් මේ උත්තමාවේ සඳහන් කරනවා විසාක සක්කාය කියන පංච උපාදානස්කන්ධය ගැන තවත් නමක්. ඊළඟ විසාක සුතුතුමා අහනවා ආර්යාවනි සක්කාය සමුදය සක්කාය සමුදය කියලා වචනයක් එනවා. ඒ මොකද්ද? දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නේ අහනවා. සක්කාය සමුදය. දැන් අපි දන්නවනේ දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එහෙමනේ චතුරාර්ය සත්‍ය තියෙන දැන් මේ විසාක සිටුවරයා චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ චතුරාර්ය සත්‍යයේහි ඉලා. පංච උපාදානස්කන්ධය ගැන විමසන්නේ. ඒ ඉස්සෙල්ලාම ඇහුවා සක්කාය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒක දුකක් නේ. ඊළඟට අහනවා ඒ සක්කාය කියන පංච උපාදානස්කන්ධ දුකට හේතුව මොකද්ද? සක්කාය සමුදය මොකද්ද? එතකොට සඳහන් කරනවා විසාක යම් කාම තණ්හාවක් තියෙනවා යම් භව තණ්හාවක් තියෙනවා කාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පංචකාමයන් විශේෂ ඇතුළාන්තයේ උපදින යම් ඇලීමක් බැඳීමක් තියෙනවා නම් ස්නේහයක් තියෙනවා නම් ඒක කාම තණ්හාව. භව තණ්හාව කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් කියනවා කියන හැඟීමෙන් ඇතිවන ආශාවක භව තණ්හාව. විභව තණ්හාව කියන්නේ මේ භවයෙන් සියල්ල අවසන් වෙනවා කියන උත්තේජ දෘෂ්ටිය ගැන ඇතිවන සංහාව. ඒකට කියන විභව සංහාව කියලා. මේ භවයේ සියල් මේ භවයෙන් සියල්ලම අවසන් වෙනවා කියලා හැඟීමක් තියෙන ඒ හැඟීම තාසයි. ඒ හැඟීම සංහාවක් වෙනවා. ඒකට කියනවා විභව සංහාව කියලා. ඉතින් ආර්ය මේ විසාක සුදුරට ධම්මදින්නාන් වහන්සේ සඳහන් කරනවා විසාක මේ යම් රූපපාදානස්කන්ධයක් තියෙනවනම් දැන් අපේ උනත් ගමු. දැන් අපේ මේ වර්තමානයේද අපිට පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ. ඔබට අපට අපි දෙගොල්ලටම. මේ පංච උපාදානස්කන්ධය හටගත්තේ අතීත කාම තණ්හාව නිසා. අතීත භව තණ්හාව නිසා. අතීත විභව තණ්හාව නිසා. ඒ අතීත කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වල ප්‍රතිලාභයක් තමයි පින්නත්නි අපි මේ අත්දකින්නේ. ඒකට දැන් මේ ජීවිතේ අපි කාම තණ්හා දුරු කරන්නේ නැත්නම් ওই දූ දරුවෝ ගැන, අම්මල තාත්තල ගැන, ඊළඟට ඔය යම් යම් සැප සම්පත් ගැන කාම තණ්හාව දුරු කරේ නැත්නම් මොකද වෙන්නේ අපි මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාවෙන්? අපිට නැවත රූප උපාදානස්කන්ධය ලැබෙනවා. නැවත බොහෝ දුක් ඇති ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මහා වියසනයන් ගොදුරු වෙන රූප උපාදානස්කන්ධයන් නැවත ලැබෙනවාමයි කාම තණ්හාව කියනවා නම්. භවයන් ගැන තණ්හාව තියෙනවා නම් විභව තණ්හාව තියෙනවා නම් නැවත රූප වේදනාදී උපාදානස්කන්ධ ධර්මය ලැබෙනවාමයි. ඒව නවත්තන්න කාටවත් බෑ. සම්මා සම්බුදුරයන් වහන්සේ නමකටවත් එහෙම නවත්තන්න බෑ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තියෙන කෙනෙක් නැවත උපදින එක නවත්තන්න බුදුරුන්ටවත් බෑ. කාම තණ්හාව තියෙනනම් උපදිනවා. විභව තණ්හාව තියෙනනම් භව තණ්හාව තියෙනනම් උපදිනවා. හැබැයි මේ ජීවිතේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කළා ඒක පුරුදු කරන විදර්ශනාවෙන් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා දුරු කළොත් නැවතු පුදින්නේ නැහැ මේ ආර්ය උත්තමාවි සඳහන් කරනවා විසාකයේ විදිහට කාමතණ්හා භවතණ්හා විභවතණ්හාව හේතු වෙලා තමයි මේ පංච උපාදානස්කන්ධය පහළුනේ. ඊළඟට සඳහන් කරනවා ආර්යාවනි මේ සක්කාය කියන පංච උපාදානස්කන්ධේ මේ සක්කාය කියන පංච උපාදානස්කන්ධේ පහළුනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසා මේක නැති කරන්නේ කොහොමද? සක්කාය නිරෝධය වෙන්නේ කොහොමද? ඒකට සඳහන් කරනවා අනිවාර්යෙන්ම අපි හිතුව පින්නාද දැන් පහන් දැල්ලක් තියෙනවා කියලා. මේ පහන් දැල්ලට හේතුණා වැටිය ඊළඟට පහන ඊළඟට තෙල්. එතකොට ඒ කාරණා තුන ලැබෙනකම් දැල්ල පහට ගන්නවනේ. අර කාරණා තුන අයින් කළොත් මොකද වෙන්නේ? දැල් එතනම නිවිල යනවා. දැල්ලට හේතු වෙන කාරණා තුන අයින් කර ගමන් දැල්ල නැතුව යනවා. අන්නේ වගේ සඳහන් කරනවා විපාක චිතුවරයට ධම්මදින්නාවන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය හටගන්න හේතුනේ කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. ඒ තුන නැති කළොත් මේ දැල්ලක් වගේ ගිනියම් වෙන දුක් ඇති කරන පංච උපාදානස්කන්ධය මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. ඊළඟට මේ විකාශ චිතුවරය අහනවා හරි සක්කායක් දන්නවා සක්කාය සමුදයක් දන්නවා සක්කාය නිරෝධයක් දන්නවා සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකක්ද ආර්යාවෙන් එතකොට සඳහන් කළ විසාකාව විසාක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව විදිහට මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි මෙන්න මේ අංග අට කුරුදු පුහුණු කිරීම තුළින් තමයි පංච උපාදානස්කන්ධය හටගන්නට හේතු වෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දුරු කරන්නේ. ඊළඟට විසාක සිටුවරයා ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. දැන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඊළඟට අහනවා ආර්යාවනි පංච උපාදානස්කන්ධය හා උපාදානය එකක්ද? පංච උපාදානස්කන්ධයයි උපාදානයයි එකක්ද? එතකොට විපාක සිතුවරයට සඳහන් කරනවා එකක් නෙවෙයි. පංච උපාදානස්කන්ධයයි ඊළඟට උපාදානයයි එකක් නේද කියලා අහන්නේ. එතකොට සඳහන් කරනවා පංච උපාදානස්කන්ධයයි උපාදානයේ එකක් නෙවෙයි. ඇයි? පංච උපාදානස්කන්ධය තුලම තියෙන එකක්ද උපාදානය. ඒ පංච උපාදානස්කන්ධය තුලමනේ තියෙන සංකාර උපාදානස්කන්ධය. ඒ සංකාර සංකාර කියන එක ඇතුලේ තියෙන එකත් උපාදානය කියන්නේ. ලෝභ චෛතසිකය. ඉතින් මෙතන මේ සඳහන් කරනවා පංච උපාදානස්කන්ධය සහ උපාදානය කියන්නේ එහෙම එකිනෙකට සම කරන්න පුළුවන් එකක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය තුල තියෙන එකක් නේ උපාදානය. ඒ නිසා සඳහන් කරන පංච උපාදානස්කන්ධය සහ උපාදානය එකක් කියලා කියන්න එපා. ඊළඟට සඳහන් කරනවා නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර වුණ එකක් උපාදානය. ඒ කියන්නේ හයවෙනි ස්කන්ධයක් තියෙනවද කියලා මේ අහන්නේ. පංච උපාදානස්කන්ධයෙන් බැහැර එකක්ද එහෙනම් උපාදානද? පංච උපාදානස්කන්ධය උපාදානය එකක්ද කියලා ඇහුවා. නෑ කිව්වා. ඇයි නෑ කිව්වේ පංච උපාදානස්කන්ධයේ තුලම සංකාර උපාදානස්කන්ධය තියෙන එකක් තමයි උපාදානය කියන්නේ. ඊට පස්සේ සාමේ විසාකෂිතුවරය අහනවා හරි. එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර තියෙන එකක්ද? එහෙමත් කියන්න එපා. එහෙමනම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර එකක් නම් උපාදානය එහෙනම් ඒක හය වෙනි උපාදානස්කන්ධයෙන් විතර වැටෙන්න ඕනේ. මෙතුමිය සඳහන් කරනවා පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම්කිසි ඇලීමක් ඡන්ද රාගයක් කියනවනම් අන්නේක උපාදානයේ විතර ගන්න කියන. අරම ගන්න එපා කියනවා. පංච උපාදානස්කන්ධයේ විශේෂ යම්කිසි ඡන්ද රාගයක් යම්කිසි කැමැත්තෙන් බැඳී යාමක් තියෙනවා නම් අන්න එහෙම ගන්න කිව්වා මේ උපාදානය කියන එක තේරුම් ගන්න. ඊළඟට අහනවා කතං පනෙය්‍ය සක්කාය දිට්ඨි හෝති. ඔන්න ගැඹුරු ප්‍රශ්නයක් තවත්. ආර්යාවනේ සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකන්ද? දැන් අපි කතා කළා සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. දෘෂ්ටිය කියන්නේ මොකද්ද පින්නත් මේ පංච උපාදානස්කන්ධය ගැන අසෘතවත් පු탁ජනයට අසෘතවත් ශ්‍රාවකයාට ඇතිවෙන වැරදි හැඟීමට කියනවා දෘෂ්ටිය කියලා. සක්කාය දෘෂ්ටිය කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන ඇතිවෙන වැරදි හැඟීම. දැන් මේ පිළිතුන් අහලා තියෙනව නේද? විෂයාකාර සක්කාය දෘෂ්ටිය පිළිබඳව. දැන් මේ ධම්මදින්නාතරින් වහන්සේ මේ විකාක චිතුවරයට විෂයාකාර සත් සක්කාය දෘෂ්ටිය ගැන තමයි දැන් විස්තර කරන්න හදන්නේ. දැන් බලන්න මේ සක්කාය දෘෂ්ටිය කියන විෂයාකාර සක්කාය දෘෂ්ටිය කියන එක අපි අපේ ජීවිතේ බොහෝ වාරයක් අහලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ දේශනා වලින් පොතපත තුලින් අපි බොහෝ මේ සක්කාය දෘෂ්ටියේ තියෙන විෂයාකාර බව ගැන දැන හැඳුරුකම් ඇති කරගෙන තියෙනවා බහුසුත භාවය. නමුත් දවස් 30ම මේ දෘෂ්ටි අපේ හිතේ වැඩ කරනවා කියලා අපි අල්ලගන්නේ කොච්චර අඩුවෙන්ද? මේ විෂයාකාර සක්කාය දෘෂ්ටිය දවස් 30ම අපේ ජීවිතේ වැඩ කරනවා. අපි එකින් එක අරගෙන බලමු මේ ධම්මදින්නාතරන් වහන්සේ මේ විග්‍රහ කරන විෂයාකාර සක්කාය දෘෂ්ටි අපේ ජීවිතේ නැද්ද කියලා. ඉස්සෙල්ලාම මේ උත්තමාගේ සඳහන් කරනවා රූපං අත්තනෝ සමනුපස්සති. ඔන්න හොඳට මෙතන ඉඳලා අහගන්න ඕනේ. මෙතන ඉඳලා මේ සඳහන් කරන කාරණා නැවත නැවත අහන්න කියලාත් අපි සිහිපත් කරනවා. ජීවිතයේ තුලින් සක්කාය දෘෂ්ටිය පැනනගෙන ඇති. ඔන්න මෙතුමේ සඳහන් කරනවා රූපං අත්තනෝ සමනුපස්සති. ඔන්න පළවෙනියටම ඇති වෙන අදහසන් රූපයමයි ආත්මය උදාහරණයක් විදිහට සඳහන් කරනවා පහන් සිලුවක් තියෙනවා. දැල් වෙන පහන් සිලුවක්. මේ පහන් සිලුවට වර්ණයක් තියෙනවද නැද්ද? වර්ණයක් තියෙනවා. යම් කෙනෙක් හිතනවා සිලුවමයි වර්ණය දැල්ලමයි වර්ණය කියලා හිතනවා. කෙනෙක් හිතනවා පහනක් දිහා බලාගෙන දැල්ලමයි දැල්ලමයි පාට දැල්ලමයි වර්ණය අන්න ඒ වගේ ධම්මදින්නා තෙරණින් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ තුල ඉන්න සමහර අය මේ පංචස්කන්ධයේ රූපයමයි ආත්මය කියන්නේ වේදනාවමයි ආත්මය කියන්නේ සංඥා සංකාර විඥානමයි ආත්මය කියන්නේ කියලා හඳුන ගන්නවා එතකොට එතන පස් ආකාර වූ හඳුනා ගැනීමක්. රූපයමය ආත්මය, වේදනාමය ආත්මය, සංඥාමය ආත්මය, සංකාරයමය ආත්මය, විඥානමය ආත්මය. දෘෂ්ටි පහක්, දැක්මවල් පහක් විතර තියෙනවා. පින්නත් බලන්න අපේ ජීවිතේ ඔක වෙන්නේ නැද්ද කියලා. දැන් රූපයමයි ආත්මය. අපි ඒක ගමුකෝ. රූපයමයි ආත්මය කියලා ගත්තට පස්සේ අපි මෙහෙම හිතමු. ගහක් තියෙනවා. මේ ගහ කොටයි. ඔය ගහට අපි කියනවද කොටා කියලා. දිග ගහක් තියෙනවා. අපි ඔය දිග ගහට කියනවද දිගා කියලා. අපි කියන්නේ හැබැයි අපි මේ ලෝකේ සමහර දේවල් වලට පාවිච්චි කරනව නේද කොටා කියලා. දිගා කියලා. සුදු දේවල් මේ ලෝකේ තියෙනවා. සුදු කියන්නේ මේ වර්ණ සටහනක්. ඒ සුදු සුදු සුදු කියන ඒ රූපයට ඒ වර්ණ සතහනට අපි මේ සුද්ධ කියලා කියන අවස්ථා නැද්ද? කළු කියන වර්ණ සතහනට කළුව කියලා කියන අවස්ථා නැද්ද? ඇයි මේ එහෙකට කොටය කියද්දි තව එකකට කොටා කියන්නේ? ඇයි එහෙකට දිගයි කියද්දි තව එකකට දිගා කියන්නේ? ඇයි එහෙකට කළු කියද්දි ඇයි එහෙකට කළුව කියන්නේ? ඇයි ඒකට සුදු කියන්නේ? ඇයි තව දෙයකට සුද්ධ කියන්නේ? දැන් අපි දන්නවා කොටා, දිගා, සුද්ධා, කළුවා කියන්නේ කාටද? මේ පංච උපාදානස්කන්ධ වලටනේ. උසර දැක්කොත් අපි කියනවා දිගා කියලා. දිග වූ ආත්මය. ඒ දිගට පේන්නේ අපේ රූපේනේ. ඒ රූපයමයි ආත්මය කියන අදහසින් තමයි අපි කියන්නේ දිගා. ඒ දිගා කියන එක අස්සේ තියෙන ආත්මය කියන සංකල්පය. කොට වූ ආත්මය කොටා කළු වූ ආත්මය කළු ආත්මය කළු කියන්නේ රූපේනේ ඒ රූපයමයි ආත්මය කළුවා ඊළඟට සුදු සුද්ධ අන්න සුදු කියන ඒ රූපයට ඒ වර්ණ සටහනට අපි ඈඳුව ආත්මය සුදු පාටමයි ආත්මය සුද්ධා ඔන්න රූපයමයි ආත්මය අපේ හිතේ වැඩ කරන හැටි. අපි කොච්චර කියලා නැද්ද? සුද්ධ කියන වචනේ කොච්චර කියලා නැද්ද? හැබැයි අපිට මතක් වුණාද මම මේ කියන්නේ රූපයමයි ආත්මය කියන දෘෂ්ටිය කියලා. අපිට මතක් වුණේ නැහැ. හොඳට විදර්ශනා කරපු කෙනෙකුට නම් එහෙම දහසක් වෙන්න පුළුවන් හැබැයි. ඊළඟට බලන්න වේදනාවමයි ආත්මය. දුක් වේදනාව කියන චෛතසිකයක්. අපි හැබැයි මෙහෙම කියන්නේ නැද්ද? දුක් විඳින්නා අන්න බලන්න දුක් වේදනාව කියන එකට අපි ආත්මය ගලපලා කියනවා දුක් විඳින්නා ඊළඟට සැප වේදනාව ඒකට අයිතිසිකයක් ඒකට අපි කොහොමද කියන්නේ සැප විඳින්නා ආත්මය ගලපුවා දුක් විඳින්නා කියන්නේ දුකමයි ආත්මය සැප විඳින්නා කියන්නේ සැප වේදනාවම තමයි මේ ආත්මය. ඊළඟට බලන්න සංඥාව. සංඥාවමයි ආත්මය කියලා අපි කොහොමද කියන්නේ? රූප හඳුනා ගැනීම කියන්නේ සංඥාවනේ. අපි කියන්නේ නැද්ද? රූප හඳුනන්නා කියලා. ශබ්ද හඳුනන්නා කියලා. සිතවිලි හඳුනන්නා කියලා කියනද නැද්ද? අන්න බලන්න. ඒ සංඥාවමයි ආත්මය කියන වචනයක් නේ අපේ හිතේ වැඩ කරන්නේ. නමුත් ඒක ගැඹුණ දෙයක් කියනවා රූප හඳුනන්නා, ශබ්ද හඳුනන්නා, සිතුවිලි හඳුනන්නා. සිතුවිලිමයි ආත්මය. සංකාරමයි ආත්මය කියලා අපිට කියෙන්නේ නැද්ද? ලෝභය කියන්නේ চৈতසිකයක්. ලෝභය කේන්තිය හෙවත් දේශය চৈতසිකයක්. කේන්ති කාරයා. ඉරිසියාව චෛතසිකය. ඉරිසියාකාරයා. ඉරිසියාවක් වූ ආත්මය. ඉරිසියාවමයි ආත්මය කියන හැඟීමක් කියනවා ඉරිසියාකාරයා. ඊළඟට ලැජ්ජාව. ලැජ්ජාකාරයා. ඔය කෙනෙකුට කේන්තිකාරයෙක් කියද්දී අපිට එහෙම අදහසක් වෙනවද මේක ඇතුළේ මේ ආත්ම දෘෂ්ටි ගල ගලපලා අපි මේ කියන්නේ කියලා අන්න බලන්න ඊළඟ විඥානයේ ආත්මය ගත්තොත් එහෙම විඥාණයමයි ආත්මය කියද්දී අපි කොහොමද කියන්නේ? රූපයක් දැකීම කියන්නේ චක් විඥාණය පහළ වීම. අපි කොහොමද කියන්නේ? රූප දකින්නා. ශබ්දයක් ඇසීම කියන්නේ සෝත විඥාන පහළ වීම. අපි කොහොමද කියන්නේ? ශබ්ද අහන්නා. ශබ්ද අහන්නා. රස දැනෙන්නා. සිතවිලි දැනෙන්නා. සිතවිලි දැනෙන කෙනා. අපි එහෙම කියනද නැද්ද? සිතවිලි දැනෙන්නා. අන්න බලන්න. විඥාණයමයි ආත්මය කියන එක ඕක කසි තියෙනවා. ඒකට අපි කොච්චර අපි යමක් හිතද්දී අපි කරද්දී යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනෙක් කොච්චර ඒ ඒ අදහස් ගැන අවබෝධයක් තියෙන්න ඕනද? ඒ රූපේමය ආත්මය, වේදනාමය ආත්මය, සංඥාමය ආත්මය, සංකාරයමය ආත්මය, විඥානයමය ආත්මය කියන එකට නිදර්ශන. ඊළඟට එතුමිය සඳහන් කරනවා රූපවන්තං නත්තානං සමුදුපස්සති මේ ලෝකේ ඊළඟට සඳහන් කරන ඊළඟ පහ ආත්මය තමයි රූපය. ආත්මය තමයි රූපය. දැන් ඉස්සෙල්ල හිතුවේ රූපයමයි ආත්මයනේ. දැන් කට්ටියක් හිතනවා ආත්මයමයි රූපය. ආත්මයමයි වේදනාව. ආත්මයමයි සංඥාව. ආත්මයමයි සංකාර. ආත්මයමයි විඥාන. බලන්න මේක වෙන්නේ නැද්ද කියලා අපේ ජීවිතේ. ආත්මීය ශරීරය. ඕවට අපි කොච්චර කියලා දෙනවද? ආත්මීය ශරීරය. ඒ කියන්නේ මොකද්ද? ආත්මයක් වූ රූපය කියන එක. ආත්මීය වේදනාව. ආත්මයක් වූ වේදනාවෙහිවත් ආත්මයමයි වේදනාව. ආත්මීය වේදනාව. ආත්මීය සංඥා. ආත්මීය හඳුනා ගැනීම. දැන් සමහර ආදරය කරද්දී කියන්නේ අපි දෙන්න අතර තියෙන ආත්මීය හඳුනා ගැනීමක් කියලා. කියන්නේ ආත්මයමයි හඳුනා ගැනීම. වැරදි දෘෂ්ටියක් ඔය. කියන්නේ සංඥාව කියන්නේ ආත්මයක් කියලා මෙයා හිතන්නේ. ආත්මය නේ හඳුනා ගැනීම. සංඥාව කියන්නේ ආත්මයක් නෙවෙයි සංඥාව කියන්නේ හේතුඵල ධර්මයක් නේ. රූපයමයි ආත්මය. රූපය නෙවෙයි ආත්මය. රූපය කියන්නේ හේතුඵල ධර්මයක් නේ. රූපේ කොයිද ආත්මයක්? වේදනාවමයි ආත්මය. ආත්මීය වේදනාව. ඊළඟට ආත්මයමයි සංඛාර. ඒක කොහොමද දකින්නේ? ආත්මීය බැඳීම. අපි කියන්නේ නැත්නම් ආත්මීය හැඟීම. ආත්මයක් වූ බැඳීම, ආත්මයක් වූ හැඟීම. එතකොට අපි ඔය වචන කියද්ද ඔය අස්සේ මොනවද තිබෙන්නේ තියෙන්නේ? මේ විෂයාකාර සක්කාය දෘෂ්ටිය තිබිලා ඔකස්සේ. ඊළඟට ආත්මීය දැනීම ගැන අපි කියන්නේ නැද්ද? ආත්මයමයි දැනීම. ආත්මීය දැනීමක් ඒක. අන්න බලන්න. සඳහන් කරනවා හරියට ගහක් තියෙනවා. ගහේ හැවණැල්ලකුත් තියෙනවා. මෙයා හිතනවා ගහමයි හැවණැල්ල. ආත්මයමයි රූපය. ආත්මීය රූපය. ගහමයි හැවණැල්ල. ආත්මය තමයි වේදනාව. ආත්මීය වේදනාව. ගහමයි හැවණැල්ල. ආත්මය තමයි සංඥාව. ආත්මීය සංඥාව. ආත්මීය හඳුනා ගැනීම. ගහ තමයි ගහමයි හැවනැල්ල. ආත්මීය සංකාර, ආත්මීය සෙනෙහස, ආත්මීය වූ සෙනෙහස. ඔන්න බලන්න. ඊළඟට ඊළඟට සඳහන් කරන මෙතුමිය අත්තනිවා රූපං සමුදුපස්සති. දැන් මෙහෙමත් හිතනවා. ආත්මය තුල රූපය. දැන් ඉස්සෙල්ලම කිව්වේ රූපයමයි ආත්මය කියලා පස් ආකාරයකට. ඊට පස්සේ ආත්මය තමයි රූපය කියලා පස් ආකාරයකට. දැන් ආත්මය තුන රූපය. සඳහන් හරියට මලක තියෙන සුවඳ වගේ. ආත්මය තුන රූපය මලෙහි සුවඳ. මල ඇතුලේ සුවඳ තියෙනවා වගේ අදහස් නේ අපිට තියෙන්නේ. අන්‍ය වගේ සංකල්ප තියෙනවා අපේ ජීවිතේ. දැන් බලන්න ගිය ආත්මයේ රූපය. ගිය ආත්මයේ ඒ ආත්මයේ අසිතිම රූපය ආත්මයේ රූපය ගිය ආත්මයේ රූපය, ගිය ආත්මයේ වේදනාව, ගිය ආත්මයේ සංඥාව, ගිය ආත්මයේ සංකාර, ගිය ආත්මයේ විඥාන. මලෙහි සුවඳ, ගිය ආත්මයේ රූපය, ගිය ආත්මයේ වේදනාව. හොඳට බලන්න පින්නත්. එනේ ගිය ආත්මය තුල වූ රූපයක්, ගිය ආත්මය තුල වූ වේදනාවක් ගැන අපි කතා කරනවද නැද්ද? හරිනම් මලෙහි සුවඳ, මල ඇතුලේ තියෙන සුවඳ වගේ, මලෙහි තියෙන සුවඳ වගේ. ගිය ආත්මයේ වූ රූපය, ගිය ආත්මයේ වූ වේදනාව, ගිය ආත්මයේ වූ සංඥාව. ඔන්න වැඩ කරන හැටි සත්‍ය දෘෂ්ටිය. ගිය ආත්මයේ විඥානය. ඊළඟට බලන්න. රූපස්මින් අත්තානං සමුනුපස්සති. මෙතුමේ සඳහන් කරනවා දැන් ඉස්සෙල්ලම හිතුවා පස් ආකාරයකට රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන රූපයමයි ආත්මය වේදනාමයි ආත්මය කියලා පස් ආකාරයක. ඊළඟට හිතුවා ආත්මය තමයි රූපය, ආත්මය තමයි වේදනාව, ආත්මය තමයි සංඥා කියලා පස් ආකාරයකට. දැන් හිතුවා ආත්මය තුල රූපය, ආත්මය තුල වේදනාව, ආත්මය තුල සංඥා. ඊළඟට දැන් කියන අවසාන පහ රූපය තුල ආත්මය කියලා. රූපය තුල තමයි ආත්මය තියෙන්නේ. රූපය තුල තමයි මම ඉන්නේ. කොහොමද අපි කතා කරන්නේ? මේ ශරීර කූඩුවේ මං හිර වෙලා විඳින දුකක්. මේ ශරීර කූඩුව කියන රූපස්කන්ධය. රූපය. මේකට හිර වෙලා ඉන්නේ කවුද? මං. ආත්මය මේ රූපය තුළ හිර වෙලා. ඉතින් අපි එහෙම කතා කරනවා. එහෙනම් ඒ දෘෂ්ටි අපේ ගාව තියෙනවා. මේ දුක මේ දුක තුල මං හිර වෙලා ඉන්නේ කාලයක් තිස්සේ. දැන් කෙනෙක්ගේ ආදරයක් කර වෙනස් වෙලා දුක් වේදනා ඇති වෙනකොට එහෙම කියන්නේ නැද්ද? අනේ මේ දුක තුල හිර වෙලා මං විඳින දුක. මේ දුක් වේදනාව කියන්නේ හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධමයක් උණු දුක් වේදනාව තුලට අපි දාන කවුද? මං. දුක් වේදනාව තුලින් ඉඳන් මම මේ විඳවනවා. ආත්මය විඳවන්නේ දුක් වේදනාව තුලින් ඉඳන්. අන්න බලන්න. වේදනාව වේදනාව තුල ආත්මය ඇති කියලා දකින්න හැටි. හැඟෙන හැටි අපිට. ඊළඟට සංඥාව තුල ආත්මය දකින්නේ කොහොමද? මම දැන් ඉන්නේ අනිත්‍ය සංඥාවේ. ඒ අනිත්‍ය සංඥාවේ ඉන්නේ කවුද? මම ආත්මය. අනිත්‍ය සංඥාවේ මමෙක් නෑ. අනිත්‍ය සංඥාවේ හේතුඵල ධර්මයක්. නමුත් අර අනාත්මය අවබෝධ නොකරගත්ත අසුතවත් පු탁ජනයට හිතෙන්නේ මේ අනිත්‍ය සංඥාව වඩ වඩාත් ඒකත් ඉන්නේ කවුද? මම මම. සීලය තුල මම ඉන්නවා. සමාධිය තුල මම ඉන්නවා. බලන්න අනාත්මය හරියට අවබෝධ කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ අන්න එහෙම හිතනවා සංඥාව තුලයි ආත්මය. සඳහන් කරන හරියට කරඬුවක් ඇතුලේ තියෙන මණිකක් වගේ කියලා. අපි තුල ලස්සන කරඬුවක් ඇතුලේ මණිකක් තියෙනකන් අන්න ඒක මෙයා හිතනවා සංඥාව තුල ඉන්නේ මේ මණික මං. ආත්මය මං. මම කියන ආත්මය මේ සංඥාව ඇතුලේ තමයි තියෙන්නේ. අනිත්‍ය සංඥාවේ මං ඉන්නවා. අසුභ සංඥාවේ මං ඉන්නවා. ප්‍රථම ඥානයේ තුල මං හිටියා. ඊළඟට බලන්න සංකාරයේ තුල කොහොමද ආත්මය මම දකින්නේ? කරඬු ඇතුලේ මැණික වගේ සංඛාරය තුලයි ආත්මය තියෙන්නේ. මෙයා කොහොමද දකින්නේ? මේ බැඳීමේ මම හිර වෙලා ඉන්නේ. අන්න එහෙම කියනද නැද්ද? මේ බැඳීම තුල මම හිර වෙලා ඉන්නවා. බැඳීම කියන උපාදානය. උපාදානයේ තුල මොකද තියෙන්නේ? ආත්මය. මම කියන ආත්මයේ මේ බන්ධනයේ ඇතුලේ බැඳීම ඇතුලේ මං හිර වෙලා. කරඬු ඇතුලේ මැණික වගේ බැඳීම ඇතුලේ මොකද තියෙන්නේ? ආත්මයක් තියෙනවා. කොච්චර වැරදිද ඒක? මිත්‍යා දෘෂ්ටියක් ඒක. තවත් එක්තරා විදිහක සත්‍වා දෘෂ්ටියක්. ඊළඟට ඊළඟට විඥානයේ තුල ආත්මය. ඒ කොහොමද අපි කියන්නේ? ඒ දැනීම තුල මම හිටියා. ඒ දැනීම තුල මම හිටියා. දැනීම තුල මම හිටියා. දැනීම ගැන විඥානය, ඒ විඥානය ඇතුලේ කිසිවක් නැහැ. පරමාර්ථ වශයෙන් කිසිවක් නැහැ. හුදු විඥානය පමණයි. නමුත් ආත්මීය සංකල්ප මේ සක්කාය දෘෂ්ටිය තියෙන කෙනා හිතන්නේ දැනීම ඇතුලේ කවුද හිටියේ? මමයි. ඒ දැනීම ඇතුලේ මං හිටියා. ඒ දැනීමේම මං හිටියා. ඒ දැනීමේම මං හිටියා. දැනීම ඇතුලේ මං හිටියා. දැනීම තුළ මම හිටියා. මේ ටික ආපු වහන්න කියලා මෙතන සිහිපත් කරනවා. මේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති කවුරු හරි ඉන්නවා මේක නැවත අහන්න කියලා අපි සිහිපත් කරනවා. මේ විෂයාකාර සක්කාය දෘෂ්ටියෙන් පින්නත් අපේ ජීවිතේ වෙලාගෙන තියෙන්නේ. වැඩට යද්දී ලියද්දි පිහද්දි කතා බහ කරද්දි එක එක සංසිද්ධි වලදී එක එක ක්‍රියාකාරකම් වලදී මේ විෂයාකාර සක්කාය දෘෂ්ටි අපේ ජීවිතවල වැඩ කරනවා අපිටම තේරෙන්නේ නැහැ ඒක. ඒ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? අපාය බීජය. සතර අපායට අරගෙන යන්න හේතු වෙන මූල ධර්මය මේක ඇතුලේ හැමතිස්සෙම වැඩ කරනවා. ඉතින් ඊට පස්සේ අහනවා මේ ධම්මදින්නාත් වහන්සේගෙන් මෙතුමා මේ සක්කාය දිට්ඨිය නැත්තම් මේ ආර්යාවනි කෙසේනම් මේ සක්කාය දෘෂ්ටිය ඇති නොවේද? මේ සක්කාය දෘෂ්ටිය ඇති නොවෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට සඳහන් කරනවා ආර්යයන් දන්නාසුළු දක්නාසුළු ආර්ය ධර්මයේ පිළිබඳ දක්ෂ. ඒ කියන්නේ මේ විදර්ශන ආදී වෙන හොඳ දක්ෂතාවයක් තියෙන. ආර්ය ධර්මයේ සංවර වුණ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය කවදාවත් හිතන්නේ රූපයමයි ආත්මය, වේදනාවමයි ආත්මය, සංඥාමයි ආත්මය. එයා හිතන්නේ කොහොමද? රූපය අවිද්‍යාව හේතුලා, කර්ම හේතුලා, තණ්හාව හේතුලා, ආහාර හේතුලා සකස් වෙච්ච එක. එයා රූපයමයි ආත්මය කියලා දකින්නේ නැහැ. වේදනා සංඥා සංකාර විඥාන ආදී ආත්මය කියලා දකින්නේ නැහැ. ඊළඟට එයා ආත්මය තමයි රූපය, ආත්මය තමයි වේදනාව, ආත්මය තමයි සංඥාව, ආත්මය තමයි සංකාර, ආත්මය තමයි විඤ්ඤාණය කියලා හිතන්නේත් නැහැ. රූපය ආත්මය තුල රූපය කියන ආත්මය තුල වේදනාව, ආත්මය තුල සංඥාව, ආත්මය තුල සංකාර, ආත්මය තුල විඤ්ඤාණය කියන එක දකින්නේත් නැහැ. රූපය තුල ආත්මය තියෙනවා, වේදනාව තුල ආත්මය තියෙනවා, සංඥා සංකාර විඤ්ඤාණ තුල ආත්මය තියෙනවා කියලා දකින්නේත් නැහැ. ශ්‍රුතවත් මේ ආර ධර්මයේ හික්මුණු කෙනා කොහොමද දකින්නේ? යම් රූපයක් කියනවා නම් ඒ රූපය අවිද්‍යා තණ්හා කර්ම ආහාර ආදී හේතුල සකස් වුණු හේතුඵල ධමයක්. යම් වේදනාවක් කියනවාද ඒ වේදනාව කියන්නේ හුදු චෛතසික ධර්මයක්. ඒ වේදනාව අවිද්‍යා තණ්හා කර්ම ස්පර්ශය තුළ හටගත් එකක්. යම් සංඥාවක් කියනවා නම් යම් සංකාරයක් කියනවා නම් ඒවා අවිද්‍යා තණ්හා කර්ම ස්පර්ශය තුළ සකස් වෙච්ච ඒවා මිසක් ඒවායේ ආත්ම මාත්‍යයක්වත් නැහැ. ඊළඟට යම් විඥානයක් නම් මේක අවිද්‍යා තණ්හා කර්ම සහ නාම රූප හේතුලා පහළ වෙච්ච විඥානයක් මිසක් දැන් සාති කියන භික්ෂුවටත් එහෙම අදහසක් ආවනේ. සාති කියන භික්ෂුවටත් මේ මහා තණ්හා සූත්‍රයේ සංකේ සූත්‍රයේ මහා තණ්හා සංකේ සූත්‍රය සඳහන් වෙනවා භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා. ඒ විඥානේ ආත්ම කොට ගැනීමක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ අහන ඔබ කවදද එහෙම දේශනා කළේ? මම දේක දේශනා කළේ පටිච්ච සමුප්පන්න විඥානයක් ගැනයි. ඇහැ ඇති කල්ලි, රූප ඇති කල්ලි, ඊළඟ අතීත අවිද්‍යා තණ්හා කර්ම ඇති කල්ලි, ඒව හේතු වෙලා උපදින විඥානයක් නිසා භවයෙන් භවයට නාත්මීය විඥානයක් ගැන මම කවදද කිව්වේ කියලා බුදුරජාණන් වහන්සේ අහන සාතිකර භික්ෂුවගේ. එතකොට මේ ධම්මදින්නාතරණ වහන්සේ සඳහන් කරනවා මේ සක්කාය දෘෂ්ටිය නෑ කියලා කියන්නේ එයා මේ පංච උපාදානස්කන්ධයම දකින්නේ හේතුඵල ධමයක් විදියට. හේතුඵල ධමයක් විදියට. ඊළඟට අපේ විසාක හිතුමා අහනවා ආර්යාගනි ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් ත්‍රිවිධ ස්කන්ධයෝ සංග්‍රහ කරලද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ත්‍රිවිධ ස්කන්ධයෝ සංග්‍රහ කරලද? එහෙම නැත්නම් ත්‍රිවිධ ස්කන්ධයෝ විසින් ආර්ය අෂ්ටාංග මාර්ගය සංග්‍රහ කළාද? පින්නත හිතන්න මෙහෙම මල් වැලක් තියෙනවා. මේ මල් වැල දිහා බලන කෙනෙක් කියනවා මල් නිසා තමයි මල් උපකාර කරගෙන තමයි මේ මල් අමුණපු ලණුව තියෙන්නේ කියලා නූල තියෙන්නේ කියලා. දැන් මල් වැලක් තියෙනවා ඒකම නූලක් තියෙන මල්ල අමුණපු කෙනෙක් කියනවා මල් ටික තියෙන්නේ මල් ටික හේතුල තමයි නූල තියෙන්නේ. එහෙම නැත්නම් කියනවා නූල හේතුල තමයි මල් ටික තියෙන්නේ. හොඳට මේක තේරුම් ගන්න. මල් ටික හේතුල තමයි නූල තියෙන්නේ. නූල හේතුල තමයි මල් ටික තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් මේ අහන්නේ. ආරෂ්ඨ විවිධ ආරෂ්ඨාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා සංග්‍රහ කළාද සීල සමාධි ප්‍රඥා ආරෂ්ඨාංග මාර්ගයේ සංග්‍රහ කළාද හරිද එතකොට දැන් අර මල් උපමාවදී කෙනෙකුට තේරෙනවා මේ මල් ටික නිසා නෙවෙයි නූල තියෙන්නේ නූලට තමයි අමුණලා තියෙන මල් ටික අන්න ඒ වගේ සඳහන් කරනවා ආරෂ්ඨාංග මාර්ගයේ මල් ටික වගේ ඒක අමුණලා තියෙන්නේ මොකද සීල සමාධි ප්‍රඥා කියන නූලේ සීල සමාධි ප්‍රඥා කියන නූලට තමයි සංග්‍රහ කරලා තියෙන ආරෂ්ඨාංග මාර්ගයේ අංග ටික. නැතුව ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන මල්ටිකල් නූලන් නෙවීමක් නම් නෙමෙයි කියලා. ඒක හොඳට තේරුම් ගන්න ඕන තැනක්. ඊළඟට සඳහන් කරනවා ආර්යාවනි සමාධිය කවරේද? එතකොට සඳහන් කරනවා මේ හිතේ යම් එකඟතාවයක් තියෙනවා නම් සමාධිය. ඊළඟට අහනවා සමාධි නිමිති කවරද? කියන්නේ සමාධියට අරමුණු මොනවද? සමාධියක් උපදවා ගන්න ධාන ආදී ලබන අරමුණු මොනවද? කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තනුපස්සනාව, ධම්මනුපස්සනාව. ඊළඟට අහනවා සමාධි පරිස්කාරණ චිත්ත සමාධි උපදින්නට මේ උපකාරණ ප්‍රධාන කාරණා මොනවද? සතර සම්‍යක් ප්‍රධාන වීරේව සම්මා වායාමය. ඊළඟට අහනවා සමාධි භාවනාව කියන්නේ මොකක්ද? යම් කිසි කෙනෙක් කායානුපස්සනාව තුළ වේදනානුපස්සනාව තුළ චිත්තානුපස්සනාව තුළ ධම්මානුපස්සනාව තුළ කියන මේ සමාධි උපදින අරමුණු තුලම නැවත නැවත ඇසුරු කිරීමක් භාවනා වශයෙන් වැඩිවීමක් නිතර නිතර පුහුණු කිරීමක් වේද අන්න ඒකයි කියනවා සමාධි භාවනාව ඒ සතර සතිපට්ඨානයේම හිත පුරුදු කිරීම කියනවා සමාධි භාවනාව කියන්නේ ඊළඟට එන්නත් මේ විසාක සිටුවරයා හරීම වැදගත් ප්‍රශ්නයක් අහනවා. හරීම වැදගත් ප්‍රශ්නයක්. එතු වහනවා කතංච පනේය සංඥා වේදිත නිරෝධ සමාපatti හෝති. හරීම ගැඹීර අවස්ථාවක් ගැන අහනවා. ආර්යාවිනි කෙසේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වේද? ඊළඟේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ සංඥා වේදනා නිරුද්ධ කරපු සමාතක් සංඥා වේදනා කියන්නේ චිත්ත ප්‍රතිබද්ධ චිත්තයත් එක්කම නැගෙන සායතික ධර්ම දෙකක් සංඥා වේදනා එහෙනම් සංඥා වේදනා නිරුද්ධ වෙනවා කියන අනිවාර්යයෙන්ම සිතත් එතන නැහැ කියන එක ඒ නිසා එතන කියනවා අචිත්තක කියලා දැන් අපි දන්නවා දැන් දැන් මේ ඔය තත්කාලී සාකාර විපස්සනා බස්සන විපස්සනා භාවනාවල විස්තර කරනවා මේ චිත්තචෛතසිකයන්ගේ ලක්ෂණ දැකිය යුතු ආකාරය. එකක් තමයි රෝගා. මේ වේදනා සංඥා සංකාර විඥාන ආදී නාම ධර්ම කියන රෝගයක්. රෝගයක් කියන්නේ දුකක්මනේ දෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ගණ්ඩා. මේක gaduwak වගේ. gaduwak කියන්නේ ඇඳුම් කන එකක් හැම්පිස්සෙන. ඇඳුම් කනවනේ. දුක් දෙන එකක් මේ වේදනා හිත හිත කියන්නේ පොදුවේ ගත්තොත් හිත කියලා ගමු. මේ හිත කියන්නේ රෝගයක්, ලෙඩ දෙන එකක්. ගණ්ඩා මේක gaduwak, කැක්කුම් දෙනවා, ඇඳුම් කනවා. සල්ලා උලක් වගේ මේක. උලකින් අනින්න අනින්න දුන් දෙනවා වගේ මේ හිත හරියට අපිට රිදුම් දෙනවා. උලකින් අයිනවා වගේ. සල්ලා. ආබාධා මේක ලොකු ආබාධයක්. පරේ පරේ කියන්නේ පරේ කියන්නේ මේ හිත කියන්නේ මේ නාම ධර්ම කියන්නේ පුදුම අකීසක ධර්ම ටිකක්. වේදනාව වකීකුරු සංඥා වකීකුරු සංකාර වකීකුරු විඥාන වකීකුරු මේවා අපට ඕන විදිහට අපිට සැප හැදෙන විදිහට හැදෙන ඒවා නෙමෙයි හරිම හිතුවක්කාරයි. හරි. ඊළඟට කීති. කීති කියන්නේ වියසනයක් මේක. වේදනා ස්කන්ධය පහළ වෙනවා කියන්නේ වියසනයක් ඒක. සංඥා සංකාර විඥාන ස්කන්ධය පහළ වෙනවා කියන්නේ වියසනයක් ඒක. ඊළඟට විඥානය කියන්නේ විඥානය කියන්නේ වියසනයක්. ඊළඟට උපද්දවා උපද්දවා කියන්නේ මේ වේදනා සංඥා සංකාර විඥානයේ උපද්ද්‍රව. පැති විපාකන්නේ. දැන් සඳහන් වූ බය මේක මහා බයජනක ධර්ම ටිකක් මේ මේ වගේ ටිකක් කියන්නේ ගන් රෝගා ගන්ධා සල්ලා ආබාධා පරේ ඊති උපද්දවා බය කියලා චත්තාලිකාකාර විපස්සනායෙන් ওই කිහිපයක් ගත්තේ මේ නාම ධර්ම කියන්නේ මේ මාවඩන්න හොඳ සතුටින් පිළිගන්න යුතු මේ බොහොම සන්තෝෂ විදු දේවානේ මේවා කරුමැත්තකම කරුමයක් මේ හිත කියන එක. දැන් ඔය ප්‍රතිසන්දි විඥාණය සඳහන් කරන්නේ කඩුපාරක් කියලා. කඩුපාරක් කියන සැපයක්ද? කඩුපාර කාපු මොහොතේ ඉඳලාම මොකද තියෙන්නේ? දුකක්. අන්න ඒ වගේ සඳහන් කරන මේ ප්‍රතිසන්දි විඥානේ මෞකුසේ බහැර ගත්ත වෙලේ ඉඳලා මොකද තියෙන්නේ? ඒ හිත මුල් වෙලා මොකද අපිට වෙන්නේ? දුකක්මයි. එතකොට මෙන්න මේ වගේ දුක් සහගත උලක් වගේ කටුක කර්ෂකෂ බය උපද්දවන කර්මයක් විරුද්ධ කරලා දවසක් ඉන්න පුළුවන් නම් ඒක මොන තරම් සුවයක්ද දවස් දෙකක් ඉන්න පුළුවන් නම් මොන තරම් සුවයක්ද සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ පින්නත් නේ මේ චිත්ත ප්‍රතිපද සියලුම සංඥා වේදනා සංකාර ආදී සියල්ලක්ම නාම ධර්ම සියල්ලම නිරුද්ධ වුණ අවස්ථාවක් තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ. මේ ලෝකයේ මේ ශාසනය උත්තම ඉන්න තියෙනවා. අපි මේ හිතක් එක්ක පොරල්ලද්දී මේ හිතෙන් දෙන දුක් හිතෙන් දෙන පීඩා වලින් ගැලවෙන්න විදියක් නැතුව ලයේ අත්ගහගා අඬද්දී පිරලි පිරලි අඬද්දි, කෑ ගහ ගහ අඬද්දි මේ දුකට පිහිටක් නැතුව අන් පස්රන වෙලා ඉද්දි මේ හිත නිසා අපි විඳින මේ ලෝකේ තවත් අය ඉඳලා තියෙන ඒ හිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළා. ඒ නාම ධර්ම සියල්ලම නිරුද්ධ කරලා දින හතක් අචිත්තකව හිත නැතුව වාසය කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ, ධම්මදින්නා මහරහතන් වහන්සේ, යශෝදරා මහරහතන් වහන්සේ, මහා කාශ්‍යපයන් වහන්සේ, සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ උදාර ගම්බීර සමවතර සමදෘ කියනවා. ඒ ආර්ය මහා සංඝරත්නය ගැන බුදුරජාණන් වහන්සේ ගැන විතරක් නෙවෙයි ඒ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ ගම්බීර ධර්මය ගැන විශාල පැහැදීමක් එන තැනක් තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය හැදෑරීම. හරිම ලස්සන මේකට සමවැදෙන හැටි. අපි මේ දැනගන්න ඕන කෙනෙක් ඇහුවත් කියන්නේ. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය සමවැදෙන්න නම් පුළුවන් දෙන්නේ කොටයි. අෂ්ට සමාපත්තිලාභී අනාගාමී උත්තරේකට පුළුවන්. අෂ්ට සමාපත්තිලාභී මහරහතන් වහන්සේ නමකටත් පුළුවන්. අනිවාර්යයෙන්ම අෂ්ට සමාපatti තියෙනවා. අනාගාමී වුණත් රහත් වුණත් අෂ්ට සමාපatti නැත්නම් නිරෝධ සමාපත්තියට සමය දෙන්න බෑ. ඵල සමාපatti වලට නම් සමය දෙන්න පුළුවන්. සෝතාපන්න කෙනාට නම් ඵලයට සමය දෙන්න. ඵල සමාපatti වලට ඵලයට සමය දෙන්න පුළුවන්. හැබැයි නිරෝධයට එහෙම නැත්නම් මේ නාම ධර්ම නිරුද්ධ කිරීමේ සමවතර සමය දෙන්න බෑ අෂ්ට සමාපatti නැති කෙනාට. ඉතින් කොහොමද මේක වෙන්නේ? නිරෝධයට එනතම් මේ චිත්තයක් නැතුව වාසය කිරීමේ සමවතර සමවැදෙන උතුමන් වහන්සේ හොඳට ධාන පුරුදු කරපු කෙනෙක් ඉන්න ඕනේ. ප්‍රථම ධානයෙන් දෙතිය ධානයට යන දෙකෙන් තුනට යන තුනෙන් හතරට යන හතරෙන් පහට පහෙන් හයට. එකෙන් තුනට දෙකෙන් හතරට තුනෙන් පහට ඒ විදිහට මේ ධානයෙන් ධානයෙන් ධානයෙන් ධානයෙන් හොඳට යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ධාන අවස්ථා කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. මේ උතුමන් වහන්සේ මොකද කරන්නේ? ප්‍රථම ධානයට සමවැදෙනවා. සමවැදිලා ධානයෙන් එළියට ඇවිල්ලා ඒ ධාන අංගම විදර්ශනාවට ගන්නවා. ඇයි මෙහෙම දැන් ධානය කියන්නේ සමාධිය. සමාධියෙන් එළියට ඇවිල්ලා විදර්ශනාවට ගන්නවා අත්දකපු සමාධිය. ඇයි මේ සමතය මේ සමතේම විදර්ශනාවක් කියන මේ දෙක තමයි නිරෝධ සමාපත්තියේ ප්‍රයෝග වෙන්නේ. ඔය රටාවට නොගියොත් නිරෝධයේ නිරෝධ සමාපත්තියේ සමවැදෙන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ ප්‍රථම ඥානයට සමවැදෙනවා එළියට එනවා ඒ ප්‍රථම ඥානයේම සංස්කාර අනිත්‍ය වශයෙන් දකිනවා. ද්විතිය ඥානයට සමවැදෙනවා එළියට එනවා ඒ ද්විතිය ඥානයේම අංග විදර්ශනාට ගන්නවා. තතිය ඥානයට සමවැදෙනවා තතිය ඥානෙන් එළියට එනවා ඒ අඥාන අංග විදර්ශනාට ගන්නවා. සමතයයි විදර්ශනාවයි සමතයයි විදර්ශනාවයි. චතුර්ථ ඥානෙදිත් එහෙමයි. ඊළඟට ආකාසානං ඡායතනය සම්බන්ධනවා. ඒකට සම්බන්ධලා ඒකෙන් එළියට ඇවිල්ලා විදර්ශනාව. ඒ සමාධිය විදර්ශනාවට. ඊළඟට ඊළඟට මොකද කරන්නේ? විඥානං ඡායතනයට සම්බන්ධනවා. විඥානං ඡායතනයට සම්බන්ධලා ඒකනුත් එළියට එනවා. එළියට ඇවිල්ලා ඒ විඥානං ඡායතනය විදර්ශනාවට ගන්නවා. අධ්‍යක්ෂක සමාධිය සම්විදර්ශනාවට ගන්නවා. ඊළඟට ආකින්චඤ්ඤායතනට සම්වැදෙනවා. ඒකට සම්වැදිලා ඒක එළියට ඇවිල්ලා මොකද කරන්නේ? නිරෝධ සමාපත්තියට සම්වැදින උතුමන් වහන්සේලා පූර්ව කෘත්‍ය හතරක් උතනදි කරනවා. දැන් අපි සමහර අවස්ථාවලදී භාවනා කෘත්‍ය කියලා අපි කරන්නේ. භාවනාවට කලින් කරන යම් යම් දේවල් අන්‍යයන්ගේ උතුමන් වහන්සේලා දැන් අර ධානවලට ගිහිල්ලා එළියට ඇවිල්ලා විදර්ශනා කරලා ආපහු ධානවලට ගිහිල්ලා ආකින්චඤ්ඤායතන දක්වාම යනවා. ඒකෙන් එළියට ඇවිල්ලා පූර්ව කෘත්‍ය හතරක් කරනවා. පළවෙනි එක තමයි සත්තුපක්කෝසන. තමන් වහන්සේ මේ Nirodheට සමවැදිලා යම්කිසි කාලයක් ඉන්නාද ඒ කාලය තුළ සාස්තුන් වහන්සේ ඇමතුවොත් Nirodhen නැගිටින විදියට නිරෝධ සමාතෙන් නැගී සිටින විදියට අදිෂ්ඨාන කරනවා. ඒක පූර්ව කෘත්‍යයක්. ඊළඟට සංඝ ප්‍රතිමානන යම්කිසි විනය කර්මයකට ඥාති ආදී මොනවා හරි විනය කර්මයකට තමන් වහන්සේ ඕන වෙලා භික්ෂුන් වහන්සේලමක් ඇවිල්ලා තමන්ට ආමන්ත්‍රණය කළා. ආන සමපතින් නැගී සිටින්න ඕන කියලා අදිස්ථාන ගන්න. එච්චර සංඥාන ගරු කරනවා. මෙච්චර ගැඹුරු සමාපත්තියකට සම්වැදෙන භික්ෂුව සංඝයා ආමන්ත්‍රණය කළොත් නැගී සිටිනවා. ඒක වෙන්නම එච්චර සංඥාන බුහුමන් කියනවා. ඒ වගේම මේ ආනිසංස වාරය සංඥාන කරන සත්කාරවල ඊළඟට සඳහන් කරනවා අද්දාන පරිච්ඡේද ජීවිතේ පවත්නා කාලය හොයලා බලන්න ඕනේ. දැන් පින්නත් අපි හිතමුන්න නිරෝධ සමාපත්තියට යම්කිසි වික්ෂුන් වහන්සේ නමක් දවස් 7ක් අදිස්ථාන කරගන්නවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේට ආයුෂ තියෙන දවස් 5කට. ඒක නදහසක් නැතුව නිරෝධයෙන් සමවැදුණු කියන්නේ මොකද වෙන්නේ? දවස් 5ක් ගිය ගමන්ම නිරෝධයෙන් නැගී සිටලා පිරිණිවියටපත් වෙනවා. රහතන් වහන්සේ නමක් නම්. දැන් දවස් 7ක් අදිස්ථාන කරගෙන සමවතට යනවා. සමවතට ගියාට දවස් 7ක් අදිස්ථාන කරගෙන දවස් 5ක අවශ්‍ය තියෙන භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මොකද කරන්නේ එතකොට? වෙන්නේ එතකොට කර්මතාවය තමයි දවස් 5කින් මැරෙනව නම් මරණාසන්න මොහොතේ සමාපත්තියේ ධර්මතාවයක් විදිහට නැගී සිටලා පිරිණිවීම සිද්ධ වෙනවා. මරණය සිද්ධ වෙනවා. දැන් සමහර අය හිතනවල පින්නත් මම නිින්දෙම මැරිලා යන්න ඕනේ කියලා. නිින්දෙම මැරිලක් නෑ. නිින්දෙන් මැරෙන කෙනත් හොඳට අවදි වෙලා සිහි ඉපදිලා තමයි මැරෙන්නේ. නිින්දෙම නොදැනීම මැරීමක් කියලා දෙයක් නෑ. නිින්දෙම සැපට මැරෙන්න බලාපොරොත්තු වෙන්න බෑ අපිට. නිදාගත්ත කෙනා මැරෙද්දි අවදි වෙලා තමයි මැරෙන්නේ. එනේ බවාංගේ අවදි වෙලා තමයි මැරෙන්නේ. ඊළඟට නානා බද්ධ අවිකෝපණය නානා බද්ධ අවිකෝපණය කියන හතරෙනි එක භික්ෂුන් වහන්සේ මේ වගේ සමාවතකට සම්බන්ධ කලින් අදිෂ්ඨාන කරන්න ඕනේ තමන් වහන්සේ හා ප්‍රතිබද්ධ වෙච්ච පරිස්කාර තියෙනවා මේ සිවුර එහෙමනම් නෙවෙයි දැන් කුටියේ තියෙනවා නම් ඊළඟට පාත්‍රයේ තියෙනවා නම් ඊළඟට ඒ කුටිය තුල යම් කිසි තියෙන යම් යම් දේවල් ඇඳක් තියෙනවා මේසයක් තියෙනවා අනේ තමන් වහන්සේ වැඩ ඉන්න ඒ කුටි අනිකුත් සියලු පරිස්කාරවලට ගින්නකින් වැස්සකින් කතා සීපාවකයකින්වත් හානියක් නොවේවා කියලා අදිස්ථාන කරන්න ඕනේ. අදිස්ථාන කළා තමයි සම්මාතර සම්වදින්න ඕනේ. දැන් මහානාගය කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ දවසක් මේ ගමක දානශාලාවකදී Nirodheට සමවැදුණා. Nirodheට සමවැදුනේ අර වටේ තියෙන දේවල් ගින්නෙන්වත් එහෙම නැත්නම් සුළඟින්වත් වෙනත් යම් කිසි වේසනයකින්වත් විනාශ වෙන්න එපා කියලා අදිෂ්ඨාණයෙන් තමයි උන්වහන්සේ නිරෝධයේ ඒ ඒ අදිෂ්ඨාණය නැතුව තමයි නිරෝධයට සමවැදුනේ. ඉතින් මොකද වෙන්නේ මේ නිරෝධයට සමවැදලා දානශාලාවේ ඉන්න අතර එක්පාර ලොකු ගින්නක් අට ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ දින හතකට පස්සේ සමාධියෙන් නැගිටිනකොට තමන් වටේ ඔක්කොම ගිනි අරගෙන අලු. හැබැයි මිනිස්සු මොකද කරන්නේ? මල් වලින් ඒ ස්වාමීන් වහන්සේට වන්දනාමාන කරනවා. උන්වහන්සේගේ සිවුරට හානියක් වෙලා නැහැ. මොකද ඇඟේ තියෙන සිවුරට හානියක් වෙන්නේ නැහැ. නමුත් අරිස්ථාන නොකර සමවැදුනොත් මේවාය මේවට කිසිම හානියක් වෙන්න එපා කියලා මොකද වෙන්නේ? අන්න ඒවායි අන් කිසි දෙයක් හින්දා විනාශල යන්න පුළුවන්යි. Taman වහන්සේට වෙන්නේ අර පසේ බුදුරන් වහන්සේ නමක් හිටපු කුටියකටත් අර පිදුරු දාලා අර යම් කිසි පුද්ගලයෙක් අර අපවත් කරන්න හැදුවේ. ඉතින් කුටිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේට කිසිම හානියක් වුණේ නැහැ. ඒක නිරෝධ සමාවතට සමවැදෙනකොට ඒ නිසා උතුමන් වහන්සේලා මොකද කරන්නේ හතරවැනුව තමන් වහන්සේ වටේ තියෙන පරිස්කාර හොඳට ආරක්ෂා වෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ සමාවතට සමවදින්නේ කියලා. කොහොමවත් පරිණිරවාණයට පත් වුණාට පස්සේ අතිත්තකනේ ඒ උතුමන් වහන්සේලා මේ නිරෝධයට සමය දෙන්න පින්නත් මේ සංස්කාර ධර්ම ගැන තියෙන කලකිරීම නිසා. මේ වේදනා සංඥා සංකාර විඥාන රහතන් වහන්සේ ගුණ සම්පිස්සෙම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒ සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණ හැමතිස්සෙම තියෙනවා. අන්න ඒවා ගැන කලකිරීම සංවේගය උකට වී බව නිසා තමයි මේ නාම ධර්මයන් නිරුද්ධ වුණු ඒ නිරෝධ සමාපත්තියට සමවැදෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පින්නත් මේ චූල වේදාල සූත්‍රයේ හරිම ලස්සනට තියෙනවා මේ සංඥා වේදේන සමාපත්තියකට සමවැදීම සමවැදීම තුල මොකද වෙන්නේ සමවැදීමෙන් එළියට ආවට පස්සේ මොකද වෙන්නේ මෙන්න මේ වගේ ලස්සන විස්තර තියෙනවා ඉතින් පින්නත් මේ ප්‍රශ්න 34න් අදාපි සාකච්ඡා කළේ කීයෙන් කීයක්ද ඉතින් ප්‍රශ්න 10කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි කතා කළේ ඉතින් මේකට දේශනාව කරගෙන යන්න වෙලාව නෙවෙයි ඉතින් මේ චූල වේදාල සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ චූල යමක වර්ගයේ 44 වෙනි සූත්‍ර ධර්මය මජ්ක්‍ධිම නිකායේ 44 වෙනි සූත්‍ර ධර්මය. ඉතින් මේ සූත්‍ර ධර්මය අරගෙන අටුවා සමග තීකා සමග ඊළඟට විසුද්ධි මාර්ගයේ සහ තවත් විවිධ විශ්වාස කළ හැකි පිළිගත හැකි උතුමන් වහන්සේලාගේ අතීත උතුමන් වහන්සේලාගේ එහෙම විමුක්ති මාර්ග වගේ ග්‍රන්ථ ධර්ම ධර්ම ග්‍රන්ථ එහෙම අරගෙන හොඳට බලන්න මේ සංඥා වේදන නිරෝධ සමාපatti සහ අපි සඳහන් කළ විත්‍යාකාර සක්කාය දෘෂ්ටි ආදී පිළිබඳ දෘෂ්ටි ආදී පිළිබඳව බලලා මේ ගැඹුරු දහම් පිළිබඳව ලොකු විස්තරයක් ලොකු අවබෝධයක් ඇති කරගන්න පින්වත් එක විදර්ශනාවට ලොකු දුකලක් හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ආරයන් වහන්සේලා ආර්ය ශ්‍රාවිකාවෝ මේ ලෝකේ කාමයන් කෙරෙහි තියෙන ආසාවල් දුරු කරලා මේ මහා සෝයන් අත්දැකීමින් සිදු කළ මේ ධර්ම සාකච්ඡාවන් මොනතරම් සාන්තද මොනතරම් ප්‍රණීතද මොනතරම් කෙලෙස් වලින් තොරද ඉතින් එවැනි මානසික මට්ටම් වලට එන්න අපි මේ සිදු කරන හැම කුසලයක්ම හැම ප්‍රතිපත්තියක්ම මේ උතුම් බුද්ධ ශාසනය තුළදීම එවැනි උතුම් මානසික මට්ටම් වලට එන්නට හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා ඇති කරගනිමු